අපේ ප්‍රධාන පක්ෂ දෙක අත්වල් බැඳගෙන අපේ රටට බලපාන ප්‍රධානම ප්‍රශ්න වලට අපි විසඳුම් දෙන්න ඕන. තමුන්නාතර දන්නවා මේ ජනවාර්ගික ගැටලුව. අද TN එක අපිත් එක්ක ඉතාමත් කිට්ටුවෙන් වැඩ කරනවා. මේ ජනවාර්ගික ගැටලුවට අපි අවසන් විසඳුමක් අපි ලබා දෙන්න ඕන. ප්‍රධාන පක්ෂ දෙක එක්ක වෙලා අපි නිදහස ලැබිච්ච දා ඉඳලම මේ උතුරේ ප්‍රශ්නේ මුල් කරගෙන ප්‍රධාන පක්ෂ දෙක බෙදුණා. එක්සත් ජාතික පක්ෂය විසඳුමක් ගේන්න අතරකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසඳුමක් ගේන්න අතරකොට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා. දැන් තමුන්නාතලා පුවත්පත් බලනකොට පේනවනේ ජාත්‍යන්තරයෙන් දැන් ඉතාම කවදාවත් මිත්‍රශීලී. ඉස්සර වගේ නෙවෙයි.